නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන අද මේ විදිහට ආරම්භ වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නවාංග ශාස්ත්‍රු ශාසනයේ ගාථා කියන දහම් පරයයට අයිති විමානවත් උපේතවත්තු දහම් කාණ්ඩේ කොටසේ විමානවත්වයි අපි මේ කතා කරන්නේ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ IJK අබේකෝන් පියාණන් සහ අජන්තා ඉද්දගොඩ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ පින්වතුන්ගේ එකම අරමුණ මේ කොරෝනා වෛරසයෙන් මේ ලෝකේනොත් මේ රටිනුත් තුරන් වේවා ඒ වගේ මේ රෝගීන් සුවපත් වේවා මේ ව්‍යසන දුරින්ම දුර වෙලා මනුස්ස වර්ගයාට සැනසෙල්ල සැලසේවා කියන අදහසින් තමයි මේ පින්කම කරන්නේ අපිත් එක හිතින් ඒ සත්පුරුෂ අදහසට ආශිර්වාද කරනවා මේ පින් බලයෙන් මේ සියලු කරදර බාධා ව්‍යසන දුරු වේවා රෝගීන් සුවපත් වේවා කියන අදහස. ඉතින් පිනේ විපාක පින්වල විපාක ගැන තමයි අපි මීට කලින් කතා කළේ. කලින් වැඩසටහනේ ආසන පූජාවේ පින ගැන කතා කළා. අදත් හරි ලස්සන විස්තරයක් තියෙනවා ආසන පූජාවේ විපාක. මිට කලින් ආසන පූජා කරපු දිව්‍යාංගනාවෝ හතර දෙනෙක්ගේ විස්තර කතා කළා. අනතක පුදුමේ පෙන්වත්න්නේ ඒ දිව්‍යංගනාව තවතිසා විපදිලා තියෙන. පිංහතුනි මනුස් අවුරුදු පණහන් චාතුම් මහරාජික දිවියලෝක එක දවසයි. එවැනි දවස් තියහක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක්. මිනිස් අවුරුදු වලින් ගත්තොත් මිනිස් අවුරුදු ලක්ෂ 90ක් ආයුෂ තියෙනවා චාතුම් මහරජිකී ඉපදුනොත්. චාතුම් මහරජිකී ඉන්නේ දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවිවරු තමයි දිසා හතර පාලනය කරමින් ඒ රාජ්‍ය කරන්නේ. වෛශ්‍රවණ කුවේර දිවි රාජයා ඒ රාජ්‍යයේ සියලු රජවරු අතර අග්‍රව සිටිනවා නමුත් සතරවරන් දෙවියම්ම තමයි ඒ චාතුම් මහරජක දිවිය ලෝකේ පාලනය කරන්නේ යක්ෂ නාග ගහන්ධාරුව කුම්භහණ්ඩ වශයෙන් ඒ පිරිවර සහිතව ඒ දිවිය ලෝකේ තියෙන්නේ. තවතිසාව ඊළඟට තියෙන ලෝකේ සක්දෙවිඳුගේ ලෝකේ මනුස්ස අවුරුදු 100ක් සක්දෙවිඳුගේ ලෝකේ එක දවසයි. දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක් ආයුෂ තියෙනවා. මිනිස් අවුරුදු වශයෙන් ගත්තොත් එහෙම පින්වත්නි මිනිස් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් ආවිස තියෙනවා. මිනිස් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක්. අපේ ඥාතීන් දෙව්ලෝ ඉපදිලා හිටියොත් එහෙම ඒ අයි තුන්කෝටි හැට ලක්ෂයක් අවුරුදු දෙව් සප විඳිද්දී අර සංඥාතින් සසරේ වැටිවෙටි යනවා. උපත් කී අද්දේ අතර. ඉතිං ද අනිතක තම බලන්න එක ආසනය තවතිසාාවෙන දැන්ව ආසන පූජා කරපා ඉපදිලා තියෙන්නේ එතකොට එක සංඝයා වහන්සේ නමකට හැබැයි ඉතින් ඒ රහතන් වහන්සේලා. ඒ නිසා එච්චර විපාක සැලසෙනවා. අනිත් එක තමයි හිතේ මේ පහන්සිත වැඩි. සතුට වැඩි. බලන්න අර ඒ ආසන පූජා කරද්දී ආසනයත් එක්කම දෙනවා ආයේ ඒකට මොකද උනේ කින්දමන්ද කියලා. ආයේ හෙවිල්ලක් නැහනේ. අද කාලේ මිනිස්සෙක් සෙම්බුවක් පූජා කළත් ඒ සෙම්බුවට හාඳුර මොකද්ද කළේ කියලා බලනවනේ. පුටුවක් පූජා කළත් ඊට පස්සේ පන්සලට යන ගානේ ආන්න බලාපන් මං පූජා කරපු පුටුව කියලා පුටුවේ නම ගහලා තියෙනවානේ රොසලින් කියලා. ඉතින් ඒ වගේ අද කාලේ මොකද්ද එකක් තියෙන නිසා ඒ පින මොකද්ද වෙලා මිනිසුන්ගේ මූණත් අර එල්ලිලා වගේ තියෙනවා. දැන් මෙයාලගේ දිව්‍ය සැප වැඩි වෙන්න එකක් තමයි හොඳට සතුටෙන් හොඳට සැපසේ තමයි ඒ පින කරලා සතුටු වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මනුස්ස අවුරුදු 200ක් යාමලෝකයේ එක දවසයි. ඒ ඒ එවැනි දවස් තියහක් මාසේ මාස දොලක් අවුරුද්ද අවුරුදු දෙදාහක් ගණන් අදල බලන්න. ඊට පස්සේ තුසිතෙන තුසිත දිවිය ලෝකෙ තමයි දුටුගැමනු රජ්ජුරු ඉන්නේ සද්ධාතිස් රජ්ජුරු ඉන්නේ නන්දිමිත්‍ර වේලු සුමන ඔය ඔක්කොම ඉන්නේ තුසිතේ. මහා මෛත්‍රී භෝජි සත්වය ඉන්න තුසිතේ. එතකොට තුසිතේ ආයුෂ මනුස් අවුරුදු හාරසීයක් තුසිතේ එක දවසයි. එවැනි දවස් තියහක් මාසයයි මාස දොලා කවුරුද්දයි එවැනි දිවි අවුරුදු හාරදාහක් ආයුස තියෙනවා. ඊට පස්සේ තුසිත ඊළඟට තියෙනවා නිර්මාණ රතිය. මිනිස් අවුරුදු අටසීයක් නිර්මාණ රතියේ එක දවසයි. එවැනි දවස් තියහක් මාන්සේ මාස දොලා කවුරුද්දයි දිව්‍ය අවුරුදු අටදාහක් ආයුෂ තියෙනවා. ඊට පස්සේ පරනිම්මිත වසවත්ති පරනිම්මිත වසවත්ති ආයුෂ මනුස්ස අවුරුදු 1600ක් පරනිම්මිත වසවර්ති එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි එවැනි දිව්‍ය අවුරුදු 16000ක් ආයුෂ තියෙනවා පරනිම්මිත වසවර්ති. එතකොට කොහොමද කියලා බලන්න. දැන් නිම්මාන රතියේ තමයි ඉන්නේ විසාකා. නිර්මාණලා තියෙන්නේ. එතකොට විසාකා ඊළඟට ස්වාමියාට ඊටමත් ආදරෙන් උපස්ථාන කරපු දාසියක් වගේ ಗುಣධර්ම දිනු කරපු කාන්තාවෝ නිර්මාණ රතේ උපදීන්නේ. ඉතින් නිර්මාණ රතේ ඉන්න විසාකාට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දැන් දවස් 4ක් 3ක් 4ක් විතර. ඉතින් ඒ නිසා ඒ කොච්චර මාර්ගපල්ලාවි දිවුරු ඒ දිව්‍ය ලෝකේ ඉන්නවද? ඒ නිර්මාණ රතිනේ සුනිම්මිත කියලා දිවි රාජ්‍යයේ දිවි රාජ්‍යයේ බිරිඳ වෙලා තමයි විසාකා ඉපදුනේ. දැන් ඒ වගේ විස්තර ඔක්කොම මේ විමානවත්වයේ තියෙනවා. ඉතින් ඔය ඊළඟ බ්‍රහ්ම ලෝක ඊළඟට තියෙන බ්‍රහ්ම ලෝක ඒ බ්‍රහ්ම ලෝකවල ආයස තියෙන කල්ප ගණන්. කල්ප 1, කල්ප 2, කල්ප 4, කල්ප 500, කල්ප 60, කල්ප 60000 ওই විදිහට තමයි ආයස තියෙන බ්‍රහ්ම ලෝකවල. එතකොට පින්වත්නි ඒ නිසා මේ දිව්‍ය ලෝක සැප කියන්නේ ආසනයක් පූජා කරපු පින බලන්නකෝ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් විපාක දෙන්න ගත්තනේ පිනේ විපාක ඉතින් ආසන පූජාවේ ආනිසංස තමයි ආසනයක් පූජා කළාට පස්සේ දිව්‍ය ලෝකෙ එවැනි සැප විඳිනවා මනුස්ස ලෝකෙ ආවට පස්සේ උසස් කුලවල උපදින්නේ පහත් කුලවල උපදින්නේ හරි නම්බුකාරයි අනිවාර්යෙන් එයාට රැකියාවේ තැනක් තියෙනවා එයා ඉගෙන ගන්න ඉස්කෝලේ යාට තැනක් තියෙනවා. එයාගේ ගමේ යාට තැනක් තියෙනවා. දැන් ආසනයක් කියන්නේ කෙනෙකුට ඉන්න තැනක්නේ. ඒකේ විපාකේ ඒ විදිහට ලැබෙනවා. ඒ පිනේ විපාකේ ඔහුට ආවට පස්සේ ඔහු වෙනුවෙන් තැනක් තියෙනවා ලෝකේ. ආය කවුරුත් එයාට කැපිලි කෙටලි නෑ. මොකද එයා සංසාරේ පිනක් කරලා. එයාට ගියත් අනිවාර්යෙන් ඒ අදාළ තැන එයාට දෙනවා. ආසන පූජාවේ පින. නම්බුකාරයි වැදගත් පවුල්වල උපදිනවා. ආසන පූජාවේ පින. එතකොට දැන් මේ බලන්න අදත් ඒ වගේ විස්තරයක් තමයි අපි ඉගෙන ගන්නේ මේ කුංජර විමානය කියලා. මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ දෙව්දුව දැක්කේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩිද්දී ඒ දිව්‍යාංගනාවෙන් අහනවා මොගලම් මහරහතන් වහන්සේ පින්වත් දෙව්දුව ඔබ මේ ඇත්වාහනය ඔබගේ මේ ඇත්වාහනය උත්තම එකක්. නොයෙක් මැණික් වලින් මේ ඇතාව සරසලයි තියෙන්නේ. හරිම සිත් කලුයි. ශක්ති සම්පන්නයි. වේගවත් ගමනක් තියෙන්නේ. අහසින් ගමන් කරන්නේ. ඇතාගේ ගමන. එතකොට පින්වත්නි දැන් මේවා අටුවාවල විස්තර කරලා තියෙනවා මේ ඇත්වාහනේ. ඉතින් අපි ඒව බැලුවා ඒ තියෙන විස්තර කියවන්නම් පොතම අරන් කියවන්න ඕන. එච්චර ඒ ඇතාගේ ලස්සන ගැන විස්තර කරලා තියෙනවා. ඒ විමානය ගැන ඒ ඇතා ඒ ඇතා උඩ තමයි ඒ දෙවියන්ගේ විමානය තියෙන්නේ. හිතන්නක ඇත් පන්තියක් වටේට තියලා මැ උඩ ලස්සන කරඩුවත් තිබ්බ කියලා ඒ වගේ තමයි අර ඒ දිවියංගනාව විමානය තියෙන ඇත්ත උඩ. ඉරවස කියනව පින්වත් දෙව්දුව ඔබේ ඇස් පවා නෙලුම් පෙති වගේ. මේ ඇතා බබලන්නෙත් නෙලුම් මහනෙල් පාටිං. නෙලුම් රේනුවලින් මේ ඇතාගේ ඇඟ වැහෙන්න සැරසිලා තියෙනවා. රනින් කළ නෙලුම් මල් මාලා නෙලුම් මල්මාලාව මේ ඇතා පළඳවල පැළඳගෙන ඉන්නේ. ඇතාගේ ලස්සනට මල්මාලා පළඳලා නෙලුම් වලින්. මේ ඇතා ගමන් කරන්නේ නෙලුම් පිරුණු මාවතක. ඒ ඇතා යනකොටත් නෙලුම් මල් මේ පිරුණු මාවතක තමයි යන්නේ. ඒ නෙලුම් මල් වලින් මේ මාවත බබලනවා. සුන්දර විදිහට මේ ඇතා පාතබමින් යන හැටි හරීම අපූරුයි. දැන් මේ රහතන් වහන්සේ නමක් කියන්නේ වා දේශනා කරන්නේ. ඒ ඇත්වාහන ගමන් කරද්දි ඇත්වාහනේ ගමන් කරද්දි මිහිරි නාදේ පැතිරෙනවා. රණින් කළ සීනුවලින් ඒ නාදේ පැතිරෙන්නේ. පංචාංගික තූර්යනාදේ වගේම ඒ සුන්දරයි. මේ ඇත රජාගේ පිට උඩ ඉන්න ඔබ දිව්‍ය සලු පිළිවලින් ලස්සට සැරසිල ඉන්නේ. ඔබ පිරිවරාගත් අනික් දිවි අප්සරාවන්ට වඩා ගොඩාක් ඔබ සුන්දරයි. අනිත් අප්සරාවන්ට වැඩි ඔයා පුදුම සුන්දරයි. ඔබ මේ පුණ්‍ය විපාකේ ලැබුවේ දානයක් පූජා කළාද? නැත්නම් සීලයක් රැකලාද? එහෙම නැත්නම් අත් දෙක එකතු කරලා වඳපු පිනක්ද කියලා අහනවා. ඒක බලන්න දාන සීල වගේම විශාල පිනක් තමයි අත් දෙක එකතු කරලා පහන් සිතින් වඳින එක. මුගලන් මහරහතන් වහන්සේ අහනවා අත් දෙක එකතු කරලා පහන් සිතින් වැඳපු පිනක්ද මේ කියලා අහනවා. මොකද්ද ඔබ මේ කරගත්ත පින? ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මේ ඇහුවේ. ඉතින් මේකට මේ දිව්‍යාංගනාව මෙන්න මේ විදිහට උත්තර දුන්නා. මං ලස්සන මං සත්පුරුෂයන් වහන්සේ නමක් දැක්කා. උන්වහන්සේ ගුණ සම්පන්නයි ධ්‍යාන වඩන අධ්‍යාහනයේ එළී වාසය කරන්නේ. ඉතින් මං ලස්සනට මල් අතුරලා අලුත් පිරිවටයකින් සරසලා ආසනයක් පිළියෙල කරලා උන්වහන්සේට පූජා කළා. ඒ ආසනය වටේ බිම ලස්සනට නෙළුම් මල් මාලාවක් තැන්පත් කළා. නෙළුම් මල් පෙති ලස්සනට විසිරෝලා දැම්මේ මේ අත්වලින්මයි කියනවා. ඉතින් මේකේ කතාව මම ඔබට කියන්නම්. ඒ තමයි රජගහනුවර බිබිසාර රජ්ජුරුවෝ නියෝගයක් කලා උත්සව අහවල් දවස උත්සවයක් තියෙනවා වීදි සරස පල්ලා කියලා. ඉතිං රම්භ තොරන් තියලා සරසලා දජ පතාක උත්සලා ලස්සනට සැරසුව මේ වීදී. ඉතිං බිම්බිසා රජ්ජුරුව ඇතා පිට නැඟලා ලස්සනට රාජා ශ්‍රීයෙන් ශ්‍රී විභූතියෙන් සේනාව පිරිවරාගෙන ඒ වීදියේ වඩිනකොට දුප්පත් කාන්තාවක් මේක දැක්කා. දැකලා කම්බුලට අර තියාගෙන කල්පනා කළා "හම්මේ මෙහෙම සැපක්. මෙච්චර සැපක්. ඉතින් මෙහෙමත් සැප සම්පත් තියෙනවනේ අප්පා" කියලා දැන් කල්පනා කළා. ඊට පස්සේ අර නිතරම වෙහෙරට බණහන්ඩ යන අයගෙන් ඇහුවා "මගේ අම්මෝ මෙහෙම සැප සම්පත් ලබන්නේ මොන පින්කම් කරලාද?" ඊට පස්සේ අර බණහව මිනිස්සු කිව්වා පින්වල විපාක අපි අහලා තියෙන්නේ මෙහෙමයි. ඒ තමයි ආසන පූජා කළොත් උසස් නම්බුකාර විදියට උපදිනවා. උසස් කුලවල උපදිනවා. ඊට පස්සේ වස්ත්‍ර පූජා කළොත් ලස්සන වෙලා උපදිනවා. ඊළඟට ආහාර දුන්නොත් භවභෝග ඇති වෙනවා. යාන වාහන පූජා කළොත් සැප පහසුකම් ඇති වෙනවා. ඊට පස්සේ පහම් පූජා කරොත් ලස්සන ඇස් ලැබෙනවා. ඊට පස්සේ මේ විදිහට අපි මේ එක එක දේවල් වලට එක එක පින්කම් තියෙනවා. ඉතින් ගෙවල් දොරවල් පූජා කළොත් සියල්ලම පූජා කළා වෙනවා. කියලා මෙයා අර කින්දද සූත්‍රයේ තියෙන විදිහට ඒ මිනිස්සු ඉතින් ඒ අහපු බණ අර කාන්තාවට කිව්වා. මේ කාන්තාව කල්පනා කළා මාත් කරන්න ඕන මෙහෙම පින්කම්. හැබැයි ඉතින් මේ වගේ තියෙනවා අර පින්කම් වල ආනිසංස අහලා තියෙනවා. මාත් මේ වගේ පින්කම් කරන්න ඕන කියලා කල්පනා කරලා මෙයා මොකද කළේ කල්පනා කර කර හිටිය කෝමරි මංද යම් දවසක පිනක් කරගන්නවා කියලා. මම ඒකයි කිව්වේ අර පින ගැන හිතට දාගෙන තියාගන්න මම පින් කරන්න ඕන කියලා. ඒකට අවස්ථාවක් එනවා. දැන් මෑ තවම පින් කලේ නෑ හිතට අදාසත්තියන් හිටිය මං කෝමරි පින් කරන්න ඕන කියල. ඔහොම ඉන්නකොට මෙයාගේ අම්මා කලාතුරකින් මෑගේ මෑනියන් කලාතුරකින් ඈත ඉඳලා මෑ විවාහක කාන්තාවක් ඈත ඉඳලා ඈ බලන්න ආවා. ඈ බලන්න එනකොට ඈ වෙනුවෙන් ගෙනාවා පන් වලින් වේවැල් වලින් වියපු වගේ ආසනයක්. වේ කියන්නේ පුටුවක්, වේවැල් පුටුවක් වගේ එකක්. ඊට පස්සේ සලු දෙකක්. ඊට පස්සේ මී පැණි හකුරු ඔය වගේ දේවල් ගොඩාක් කරන් අම්මා ඇවිල්ලා දුව බල්ලා පුතේ තාත්තා සනීපෙන් ඉන්නේ මං චුට්ටක් යනවා කියලා උදේ ඇවිල්ලා හවසම ගියා. දැන් අර ටික දැක්ක ගමන් මෙයාට හිතුනේ කොහොම හරි මේකෙන් නම් පිනක් කරගන්න ඕන. මේකෙන් කොහොම හරි පිනක් කරගන්න ඕන කියලා හිත හිතා ඉඳලා කල්පනා කළා මේව හිත හිතා ඉඳලා හරියන්නේ හෙට උදේම දානයක් හදන්න ඕන. මේ වීදිවල සංඝයා මේ වඩිනවා කියලා අපිට ආරංචි අපේ ගෙදෙට්ටක් ගෙන්න ගන්න ඕන. කියලා මෑ උදේ පාන්දරම අර හාල් වලින් හකුරු ගිතෙල් ඒව දාලා කිරිබතක් හැදුවා. කිරිබතක් හදලා තව මේ හිතවත් කෙනෙක් යවලා නෙළුම් මල් ගෙනාවා. ඊට පස්සේ අර ආසනේ ගේ ඉස්සරහ පිට තියලා ඒ ආසනේට අර ගෙනාපු සාලුවක් අතුරලා එක සරුවක් උඩ වියනවාගේ බැඳලා අර ගෙනාපු නෙළුම් මල් දෙපැත්තේ තියලා මේ දානෙත් හදලා මේ ඉක්මනට ගෙදර ගෙදරට ආපු කෙනෙක් පිටත් කළා වීදිවල මේ වෙලාවට සංඝයා පින්ඩ පාති වදිනවා අපේ ගෙදරට කවුරු හරි වඩම්මගෙන එන්න කියලා. පින කියන්නේ බලන්න එක එක්කෙනාගේ පින විපාක දෙන හැටි ඒ මනුස්සයා දුවගෙන යනකොට ඉස්සරහා වීදියේ පිණ්ඩපාතේ වඩින්න ඇවිල්ලා හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. පුදුම දෙයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසර කිනිහිරියා මලෙන් පැහැටින් බබලන බිමට යොමු කළපු නෙත් ඇති අපේ මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රය අරන් අර මිනිසයා ස්වාමීනි වඩින්න මේ මේ උපාසිකාවක් දානය හදලා තියෙනවා කියලා මේ වඩම්මගෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදෙට්ට වැඩියා වන්දනා කළා. අර ආසනේ අසුන් ගත්තා. ඊට පස්සේ මොකද කළේ අර ඈ එනකල් සංඝයා වඩිනකල් නෙළුම් මල් මාලාවක් ගොතලා තිබ්බේ. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ අර ඉස්සරහින් නෙළුම් මල් මාලාව තිබ්බා. ඊට පස්සේ වැන්දා. නෙළුම් මල් රේණු ඉස්සා අර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට. ඉරවස නෙලුම් මල් වටේ තියල ඉස්සල වැඳල ඉරවස දාන පූජා කළ. පිංහතුනේ ඒ උතුම් ලෝකයේ උතුම් පින්කං කරනවා. අද වැෑ. අදගාල හාන්දුර නමක් ඉඳල ඔය වගේ මල් මාලතියල නෙලුම් මාරයනු ඉස්සොත්තේම බයිනවා කතා දෙකක් නෑ. එතකොට ඒ පින්කං ඒ යුගයටම හරියනවා. ඒ ඒ ලෝක හරි බුදුමයි බුද්ධ කාලය කියන්නේ. ඊට පස්සේ දානය පූජා කළා. දානය පූජා කරලා වන්දනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුමෝදනා බණ වදාලා ඔන්න බලන්න එයාගේ හිතට ඒ බණ ගියේ නෑ. එයාගේ හිතට බණ ගියේ නෑ. අර පූජාව තමයි හිතට ගියේ. මේ සංස්කාර ඒ ධර්මයේ යන්නේ පිනට යොමු වෙන්නේ සංස්කාර. මේ ඊට පස්සේ මෑට කුමක්ද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේ සාරිපුත්යන් වහන්සේ වඩිනකොට මෙයා මොකද කළේ මේ ස්වාමීන් වහන්සේ අවසරයි මේවත් පිළිගන්න කියලා අර ආසනේත් වස්ත්‍රයත් අරගෙන උඩ වියන තිබ්බ හතර පැත්තේ නූල් හතර කපලා ඒකත් නවලා ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කළා අර මිනිස්සෙකුට කිව්වා මේ ස්වාමීන් වහන්සේට මේ පුටුවත් වෙහෙරට ගිහින් දීපන් කියලා. ඉතින් ඒ මිනිස්සු ඒවා ගිහිල්ලා දෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිහඬව හිටියා. ඉතින් හරිම සතුටුයි. හරිම සතුටුයි. තවතිසාවේ ඉපදුනා මරණින් මත්තේ. එක දානයයි පූජා කරලා තියෙන්නේ. තවතිසා විපදුණා. 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ. ඊට පස්සේ තමයි මේ වාගේ දැන් බලන්න මේ පිනේ විපාක කියන්නේ ඇතා පිට නැගලා එනකොට මේ හිත පිහිටියේ සැප සම්පත් විඳින්න ඕන කියලා. දැන් මෑගේ විමානෙත් ඇතෙක් උඩම හැදුණා. සම්පූර්ණ විමාන නෙළුම් මාල ඇතාගේ මල් මාලා බලන්නේ දානයකදී දෙන දේවල් පවා බලපාන හැටි. පුදුම සහගතයි. ඊට පස්සේ තමයි දෙව්ලොව ඉපදිලා මේ අප්‍රමාණ සැප සම්පත් භුක්ති විඳින්නේ. ඕන ඕක තමයි ස්වාමීනි මං කරගත පින කියලා කිව්වා. ඉතින් මොගලා මහරහතන් වහන්සේ ඈටත් පිරිවර දිවරුන්ටත් ධර්මයේ දේශනා කළා. ඇය ධර්මය අවබෝධ කළා. තේරුම් ගත්තා. බලන්න මේ දෙව්ලොව ගිහිල්ලා තියෙන වටිනාකම. අනිතක රහතන් වහන්සේලාගෙන් බණහඬ ලැබිච්ච වාසනාව ඇයට. බලන්න manuss ලෝකේ කරගන්න බැරිදී manuss ලෝකේ පින කළා දෙව්ලොවදී ධර්මය ඇහුවා. ඉතින් ගොඩාක් සතුටු වුණා මුගලන් මහරහතන් වහන්සේ ආසනේ පූජාව ගැන කියපු ඒ ආනිසංසය අහලා. ඉතින් පින්වත්නි ඒ ආනිසංසේ ඒ දහම් කතාව අහලා ගොඩාක් ඒ දෙවිවරු සන්තෝෂයටපත් වුණා. මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියා හිටියා ස්වාමීනි මේ වගේ දෙවිවමනක් දුටුවා කියලා. ඉතින් ඒවා මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ දහම් දෙසුවා. ඊට පස්සේ තමයි මේවා මේ විමානවත්වට එකතු වෙලා මේ දේශනා හැදෙන්නේ. ඊට පස්සේ පින්වත්නි තව විශේෂ පිනක් ගැන අද කතා කරන්න ඕන ඒ ආසන පින. එතකොට ආසන පූජා කිරීමේ කොච්චර ආසන කියන්නේ පුටු, සෙනසුන්, ඉඳ යමකින් ඉඳ ගන්න පහසුද ඒව පූජා කිරීම, දම්පැන් පූජා කිරීම, සිත පහදවා ගැනීම මේවා නේද මේ දෙව්ලොව උපතට හේතු වෙලා තියෙන්නේ. සද්ධා සීල සුත තියාග ප්‍රඥා සේක බලවලින් තමයි දෙව්ලොව උපදින්නේ. ඒතකොට බලන්න අර ඇතිවෙච්ච එයාගේ අර තියාග සම්පත්තිය ගැන හිතේ ඇතිවෙච්ච පැහැදීම අනිත් එක තමයි කරන පින් වලින් සතුටු වෙවි ඉන්නවා. දැන් අද කාලේ තියෙන මීට වැඩිය පින් කරපු අය ඇති. නමුත් මිනිස්සු සතුටු වෙවි නෑ කරන පින්කම් වලින්. ඉතින් ඒකයි මේ මේ විස්තර කියලා දෙන්නේ. දැන් ඊළඟ විමානයේ මේ පුණ්‍ය විපාකේ හරි පුදුම සහගතයි. මේ තියෙන්නේ පැම් පූජාවේ පිං. පින්වත් දෙව්දුව රත්තරණින් නිම කළ ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණකට බැහැලා අතින් නෙළුම් නෙළමින් නේද ඉන්නේ. ඒ දිව්‍යාංගනාවගේ විමානේ තියෙන්නේ විශාල පොකුණක් මැද. ඒක නැවක් වගේ. එතකොට නැවක් වගේ දිව්‍ය විමානේ ලස්සනට තියෙනවා. ඊටවස් ඉතින් ඒ නැවම් පාත් වෙලා අර පොකුණේ හැදිච්ච මල් කඩා ගන්න පුළුවන් ඊට පස්සේ ඇත්තේම ඔබට මෙවැනි ලස්සනක් පුදුම ලස්සන දිව්‍යංගනාවක් අෆසරාව පිරිවරාගෙන ඉන්නේ කොහොමද මෙහෙම පින් ලැබුණේ මොකක්ද ඔබ ආනුභාවයෙන් බැබලි බැබලි ඉන්න පින මොකක්ද කළේ මෙච්චර සැප විඳින්න තරම් මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ ඈ මෙන්න මේ කාරණාව කියා හිටියා ඒ කලින් ජීවිතේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා එදා මම පිපාසයෙන් කලන්ත හැදිලා වැටිලා හිටිය ස්වාමීන් වහන්සේලා කීප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පෑන් ටිකක් පූජා කරගත්තා. මේක මෙහෙමයි වෙලා තියෙන්නේ. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා සැවැත් නුවර වඩිද්දී එක්තරා ගම්මානයක් මැදින් වැඩියා. ඒතර උන්වහන්සේලා එක ගමකට ගිහි වැඩම කරලා මේ ගොඩාක් මහන්සි. ගොඩාක් මහන්සි. එතකොට උන්වහන්සේලා මේ මහන්සියට එහෙම ගස් යට ඉඳගෙන ගස් වලට හේතු වෙලා හිටියා. එතකොට ඒ ළඟ තිබ්බ ලිඳකින් මේ පැන් මේ වතුර ගෙනියන්න 16ක් ආවා. ඒක දැන් ස්වාමීන් වහන්සේලාට පැන් පිපාසෙ තිබ්බට අච්චර යට ලිඳකින් වතුර ගන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ අර මේ දාසිය දැක්ක සංඝයා වහන්සේලා මේ හේතුවල ඒ කියන්නේ හේතුවේ වැටිලා ඉන්නවා කියලා කලන්තෙන්. ඊට පස්සේ වතුර නැති නිසා තමයි කියලා ඉක්මනට අර ලිඳෙන් වතුර ඇදලා කලීට අරන් ඇවිල්ලා ස්වාමීනි මේ පැම්බොන්ඩ කියලා වතුර හැලුවා අර ස්වාමීන් වහන්සේ ළඟට. උන්වහන්සේලා අර කලින් වැටෙන වතුර අරන් වැළඳුවා. ඒ වතුරේ මූණ හොදාගත්තා. ඇයට පුදුම සතුටුයි. ඉතින් ගොල් ස්වාමීන් වහන්සේලාට පැම් පූජා කළා. හරි සතුටුයි. ඉතින් ඈ ඉතින් මිනිසුන්ගේ ගෙවල් වල වහල්කම් කරගෙන හිටියා. එච්චරයි. නමුත් අර සංඝයාට පැම්පිදවා කෙළ යමක් ඇද මෙන්න විපාකයි. මං ඕකයි කිව ස්වාමිණි කරගත්ත පින. ඇය කියනවා ඉතින් කවරු හරි කෙනෙක් පිපාසෙන් කලන්තෙ හැදිල වැටිල ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වලදාන්ට පැන්ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරීගිය ලස්සන මල් ගොඩක් පිරුණ සුදු නෙලුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා කියලා. ඒ දේවංගනාවක් කියනවා. බලන්න අර පැම් පොදත් දීමේ විපාක දැන් තවත් හිසාවේනේ අවුරු තුන්කෝටි හැට ලක්ෂයන ඒ කැන තවමත් ඇ ඉන්නවානේ. පැන් ටිකක් පිදීම. පැම් පූජාවේ ආනිසංස. එතර අපිට මේ විශ්වාස කරන්න බැරිද ඔබට ඒ අපි විශ්වාස කරන්න නැත්ති යංකිසි කෙනෙක් විශ්වාස කරන්න නැත්තං ඒ ගැන යා පිනේ විපාක දන්නේ පින ගැන දන්නේ සංඝයාගේ උතුම් බව දන්නේ අප්පන් දෙන්නම් බහුන් හොති චූටි දෙයක් පූජා කළොත් අප්‍රමාණ පින් ලැබෙනවා ඒ එහෙම වෙන්නේ ඒ කෙත සරුසාර නිසා. ඉතින් ඒ නිසා ඊට පස්සේ ඈ කියනවා එතකොට ඒ දිව්‍ය විමානේ වට කරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දිය දහර ඇති ලස්සන ගංගාවන් හැම තිස්සෙම ගලාගෙන බහින්නේ. ඉතින් ඒ හැම තැනකම මල් පිපුණු අඹ ගස් තියෙනවා. සල් ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇහැල ගස් තියෙනවා. පළල් ගසුත් තියෙනවා. දිව්‍ය විමානේ ලස්සන කියන්නේ. ඇගේ දිවිමානනි ඇ එතකොට හිතුවා පැම්පුදන සියලු දෙනාන මේවාගේ විපාක හම්බෙනවා කියලා. එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශේෂ්ඨ දිවිමාන පුදුම විදියේ සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි එදා මා කලේ පින්කමින් තමයි මේ විපාකෙ ලැබුණේ. පින් කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. පැම් පූජාවේ පින. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කෝම ලැබුණේ නිසාමයි. මහානුභාව සම්පන්න වූ පින්වත් ස්වාමීන් වහන්ස. ඉදින් ලෝකේ ඉදින් මනුස්ස ලෝකයේදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. උතුර පින් කරපු කෙනාගේ ශරීරයෙන් පවා රැස් වී දෙනවා. ලෝ මේ එයාගේ විමානෙම බබලනවා. පැන්කර පැම් පූජා කිරීම පින. ඉතින් මුගලම් මහරහතන් වහන්සේකින් ඇය ධර්මය ඇහුවා. ඒ ධර්මයේ තේරුම් ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ සසුනේ පිහිට ගත්තා. බලන්න මනුස්ස ලෝකෙ දි කරගත්ත පින. ඊළඟ මේ දිව්‍ය විමාන කතාවත් ඒ වගේ එකක්. මේකත් හරි බුදුම සහගතයි. මේකේ කතා මේ කතාව බුදුරජාණන් වහන්සේ සම්බන්ධයි. මේ දෙවියන්ගෙන් ප්‍රශ්නහන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෝසල ඉඳලා තූන කියන ගමට වැඩම කළා. ඒ වැඩම කරනකොට ඒ තූන ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා තථා භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා කියලා. ඒ ගමේ මිනිස්සු බමුණු අය. බුදුරජාණන් වහන්සේට අමනාපයි. ගමේම රාවයක් ඇති කළා අපිට ආරංචි හෙට දවසේ ශ්‍රමණ බවක් ගෞතමයන් මේ ගමට වඩිනවා කියලා කාටවත් පැන්දීම තහනම් කිව්වා. ඇප උපස්ථාන කිරීම දානෙදීම ඒ ඔක්කොම තහනම් කිව්වා. ඉතින් ඒ නිසා මේ කවුරු හරි ඒවා කළොත් බලාගෙනයි කියලා ඔන්න ගමට නීතියක් දැම්මා. ඊට පස්සේ එදා හවස් කාලේ පහුගදා උදේම භාග්‍යතුන් වහන්සේ කෝසලේ ඉඳලා වඩිනවා. වඩිනකොට ගඟක් කරා යන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ 이르දීෙන් ගඟහරා සංඝයා සමග වැඩම කළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පවා බුදුරජාණන් වහන්සේ ගිරිදියෙන් ගඟ තරණය කළා තියෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිරිදියෙන් මෙතනින් අතුරු දහන් වෙලා ගඟේ එහා පැත්තේ මතුවලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තූණ කියන ගමට වැඩම කළා. වැඩම කරලා ගඟේ ඉඳලා ගම ඇතුළට වැඩම කළා දුරයි. ඊළඟට ඊරාව්ව වැටිගෙන එන වෙලාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ හිටියා. සංඝයාත් ගහක් මුල වැඩ හිටියා. ඊට පස්සේ අර ගමේ දාසියෝ පැන්ගෙනියන දාසියෝ මේ වතුර අරගෙන ගම ඇතුට යනකුට ඒ පාරය තමයි බුදුරජාන් වන්සේ සංඝයත්තක වැඩෙන්නේ. ඔතන හිටපු එක දාසියකට හිතුනනේ පැන් පූජ කරන්න ඕන කියලා. එතකටම ඇයට හිතුනා දැන් බමුණෝ කියලා තියෙන කිසි දෙයක් දෙන්න තහනම්. ඊට පස්සේ මෑ කල්පනා කළා ඕන එකක් වේද්දෙන් මං දහා දුක් විඳිනවා. ජීවිතේට කියලා පිනක් කරගෙන නැහැ. කුසලයක් කරගෙන නෑ. හැමදාම වතුරාදින එකයි දාසකං කරන එකයි උයන එකයි බත්තම්බන එකයි ඔය දාසකම්මයි මංකර කර හිටිය මාක්ට කිසි පිනක් කරගන්න බැරි වුණා. ඒ නිසා මන්නම් මේ බලන්න මේ කොච්චර සොඳුරු දර්ශනයක්ද කියලා මේ රං කඳක් වගේ උත්තමයෙක් වැඩ ඉන්නවා සංඝයා වැඩ ඉන්නවා මන්නම් දෙන්න ඕන පැන් ටිකක් කියලා ඉතලම අනිත් අයට කිව්වා මේ මේ මං වතුර ටිකක් දෙනවා මේ මේ සංඝයාට ශ්‍රමණයන් වහන්සේලා අර ගෑනුටිකවා ඒ ඔහෙට ආරංචි ඔහෙට මතක නැද්ද ඊයේ ගමේ ගිය කතාව මැරෙන්න හදන්නේ කියලා කිව්වා. ඔය යමන් යන්න කිව්වා. දාසි කිව්වා මට බෑ. උඹලා ඕන එකක් කියපල මං පැන් දෙනවා කියලා. අනිත් දාසියෝ ටික දිව්වා කලයරන්. මෑ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉස්සරහ කියයි හිටියා මේ ශ්‍රමණයන් වහන්සේ මේ පැන් ටිකක් වළඳන්න. ඈ කලේ පාත් කළ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් පැන් අරන් වැළඳුවා. අනිත් සංඝයාටත් පූජා කරන්න කිව්වා. ඈ මේ සංඝයා ඔක්කොටම පැම් පූජා කරනවා කලේ වතුර ඉවර වෙන්නේ නැහැ. පුදුම සතුටුයි. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඈ ගියා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තන ධර්මයේ දේශනා කළේ නැහැ. මොකද ඈට ඒ ධර්මය අවබෝධ කරන සංස්කාරය මනුෂ්‍ය ජීවිතේ ඒ විදිහට එතන හැදෙන්නේ ඊට පස්සේ ඈ ගමට යනකොට දැන් අර ගෑනු ටික ගිහිල්ලා කියනවනේ ගෑණියෙකුට මොනවා හරි පණිවිඩයක් දුන්නොත් යන්න රාවේ දන්නවනේ අරුන් ඔක්කොම කියලා. අර මෙයා වැඩ කරන ගෙදර බමුණා එනකල් ඉන්නවා මේ මේ එලිය සක්මන් කර කර වරින් වරින් කියලා. ඉරව දැන් ඇය අරෙන් ඉනාවීගෙන එනවා වර කිව්වා. කියෝ ආය කතා මොකුත්නේ ආපු ගමන් කනහරා ගැහුවා එහෙම වැටුණා. වැටිච්ච ගමම්ම ගැහුවේ පයින්. ගහලා ගහලා ගහලා යටි බලට පාරක් වැදුනා. එහෙම හුස්ම ටික ගියා. මෙන්න දෙව්විමන. දිව්‍ය විමානයේ පහළ වුණ අප්‍රමාණ සැප. ඊට පස්සේ හවස්කා දැන් ඔන්න එච්චර එතන කතාව. හවස් කාලේ භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද පැන් ටිකක් අරන් එන්න. ඒ ගමේ ලිං වලට මේ පිදුරු දාලා. ඒතර ලිං වල පිදුරු වතුර ගන්න බෑ. දැ මේ උදේ ඒකන අර දාසයන් උදේම ගත්තේ වතුර ඇරං ඈලා ලිඳ ළඟින් පිටත් වෙනකට ලිං වහනවා එක්කම පුදුම දේවල් වෙලා තියෙන පින්වත්නි. ඊට පස්සේ මොකද වුණේ ලිං වහලා ආනන්ද ස්වාමීන් කිව්වා පින්වත් ආනන්ද පැන් අරන් එන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ ලිඳ ළඟට ගියා. ඊට පස්සේ ලිඳේ පිදුරු ආයාව ස්වාමීන් ලිං වහලා පිදුරු ආනන්ද ආපහු මේ වඩින්න පැන් අරන් එන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් දහසක් දේවල් හිතේ තියාගෙන වඩිනවා. වඩිනකොට පින්වත්නි මේ මහ පොළොව මේක ඒ විස්තර දිහා බලනකොට පින්වත්නි මේ ධරති මාතාව මේ පොළොවමයි කාන්තාවම කරපු දෙයක් තමයි අර ලිඳෙන් ඇතුලෙන් උල්පත් ඉනෙව්වා. ඉතුරු වතුර මතුවෙලා මතුවෙලා උඩින් පිදුරු යනවා. ලිඳ උඩින් වතුර වැක්කෙරෙනවා. තුන ආනන්ද ස්වාමීන් වහන්සේ යනකොට ආශ්චර්යයි අද්භූතයි. ලින් උතුරනවා. ඉතින් ආනන්ද සංසේ පැන් අරන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා. අච්චරියන් බන්තේ අද්භූතම් බන්තේ ස්වාමිනී ආශ්චර්යයි අද්භූතයි තථාගතයන් වහන්සේගේ ගුණ කඳ මේ මහ පොළොව දන්නවා ඒකාන්තයි කියවා. අර වතුර ගලන එක නතර වෙන්නේ නැහැ. ලිං වලින් වතුර ගල්ලා ගල්ලා ඇලවල් පිරිලා ගඟ පිරිලා ඒ ගම ටික ටික දැන් යට වෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැන වැඩි ඉන්නවා. ඊට පස්සේ ගමේ මිනිස්සු ඔක්කොම කල්පනා කළා මේකනම් උනේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට පෑන් දුන්නේ නැති නිසාමයි යමල්ලා මේකෙන් අපි සමාව ගන්න ඕන කියලා රෑ වාන්දරම දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා සමාව ඉල්ලුවා තුන ගමේ මිනිස්සු සමාව ඉල්ලපු ගමම්ම අර වතුර ගලන එක නැති වුණා. එහෙම වතුර ටික ටික ටික අඩු වෙවි ගියා. මිනිස්සු සමාව ඉල්ලගෙන ස්වාමීනි දානෙට වඩින් ඔබ වහන්සේ අද මෙතනම වැඩ ඉන්න කියලා ඉක්මනට ගමේ මිනිස්සු දානෙ හැදුවා. මණ්ඩප හැදුවා. එච්චර සේනාවක් ඉතින් ඒ ගමේ. ආනේ දානේ පූජා කරලා අවසන් වෙනකොට ආන් ඒ වෙලාවේ අර දිව්‍යාංගනාව කල්පනා කළා මම දෙව්ලොව උපදින්න මොකද්ද කරපු පින කියලා. මං දෙව්ලොව උපදින්න මොකද්ද කරපු පින කියලා ඈ කල්පනා කළා. ඈ කල්පනා කරනකොට පෙනුණා. පෙනිලා ඈ තමන්ගේ දිව්‍ය විමානෙත් එක්කම අර ගමේ මිනිස්සු දානේ දීලා අනුමෝදනා බණ අහන වෙලාවේ දිව්‍ය විමානෙත් එක්කම බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මේ මේ පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ සිරිවා කමල වන්දනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමයි ඈගෙන් අහන්නේ. පින්වත් දෙව්දුව රත්තරණින් නිම කළ ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණු පොකුණට බැහැලා අතින් නෙළුම් නෙලමින් නේද ඉන්නේ. එතකොට මේ දිව්‍ය විමානයේ ස්වභාවය කියන්නේ බලන අර පැන් පූජා කරපු විපාකෙට විශාල පැන් විලක මැද තමයි දිව්‍ය විමානේ තියෙන්නේ. ඒතර ඒ බලන ඒ දිව්‍ය විමානයේ තියෙන වතුර පවා පිනක විපාකයක් විදිහට හැදෙන්නේ. මාලිගාව පිනක විපාකයක් විදිහට හැදෙන්නේ. දිව්‍ය අප්සරාව ඈ පිරිවරා ගන්නේ පිනක විපාකයක් හැටියට. ඒ ඔබේ දිව්‍ය විමානයේ සුවිශාල મંદિર තියෙනවා. හරි අපූර්වට කාමර වශයෙන් බෙදලා තියෙනවා. හාත්පස සසර දිබ්බාගේ මේ විමානයෙන් දිලිසෙනවා. ඇත්තෙම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොකද්ද කරපු පින? දෙව්දුව ඔබ මොකද්ද මේ කරපු පින කියලා අහනවා. සා දේවතා අත්තමනා සම්බුද්ධේන පුචිතා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අහපු ගැන ඒ දිව්‍යාංගනාව ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා මං ඒ කලින් ජීවිතේ මනුස්ස දුවක් වෙලා හිටියේ. එදා මං පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා හිටියේ. ස්වාමීන් වහන්සේලා කීප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පෑන් ටිකක් පූජා කරගත්තා. එතකොට ඒ ඒ 16 හිටපු විදිය. ඉතින් ස්වාමීන් වහන්සේලා කලන්තෙන් වැටිලා හිටියා කියලා තමයි යාට මේ ඒ කියලාවේ කල්පනාව ඇවිල්ලා තියෙන අර බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩි ඉන්නකොට. ඉතින් ඒ නිසා කියනවා මං කලන්තය ඇදලා හිටපු ස්වාමීන් වහන්සේලාට පැම් පූජා කළා. ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්ත හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදාර පිරී ගිය ලස්සන මල් පිපුරන සුදු නෙළුම් මල් පිරී තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානේ වට කරගෙන මේ සීනිදු වැලි තියෙන ගංගා අර ඉස්සල විමානේ කිව්වේ ඒ විදිහට ගොඩාක් දේවල් පහළ වෙනවා කියලා ඒ පින විස්තර කරනවා. ඉතින් මං කලේ ඔන්න ওই පින තමයි ඉතින් ස්වාමීනි මම මනුස්ස ලෝකෙ ඉඳින් ওই පින තමයි කළේ. මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූර්වට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිබ්බාගයේම මේ විමාන දිලිසෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් ලැබුණේ. ඒ පිනෙන් තමයි හිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ. මහනුභාව සම්පන්න භාග්‍යතුන් වහන්ස මිනිස් ලෝකයේදී ඔය පින තමයි කරගත්තේ. ආනුභාව සම්පන්නෝ බැබලී බැබලී ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් හැම දිසාම බබලනවා කියලා විස්තර කිව්වා. පුදුමේ මේ විමානවත්ව මට කියවනකොට පුදුමේ තමයි. ගහලා මරපු කතා නෑනේ. අර මිනිස්සු ඔක්කොම ඉන්නවනේ කියන්න තිබ්බනේ ස්වාමීනි භාගතුන් වහන්සේ අන්න අර බමුණ තමයි මට ගහලා මැරුවේ. ඒව නෑ. දෙවිවරුන්ගේ ඒවා කතා වෛරේ නෑ. තරහා නෑ. පරණ සිද්ධි නෑ. ඒක තියෙන මල පෙරේතයන්ගේ යක්ෂයන්ගේ යක්ෂණියන්ගේ භූතයන්ගේ තමයි තියෙන තෝ මට මෙහෙම කළා හිටපියතොට මේ ඒව නෑ. ගහපු විස්තරේ මරපු විස්තර මොකවත් නෑ. ස්වාමීනි මම පැම්පිදුවා පිනේ විපාක කියන්නේ. අද වුණ දැන් අද බලන්න ඔන්න දිව්‍ය ලෝක යන අයන වන්දනා ගමනක් ගියට පස්සේ වැඳපු පුදපු දේවල් කියන්න ඕනේ. ඒක ඇතුලේ වං උන් අරකි මෙහෙමයි මේකි මෙහෙමයි. සංස්කාර ඒවා. දඹදිව ගිහිල්ලා ඇවිල්ලා වැඳපු ඒවයි කියන්න ඕනේ. කියන්නේ අම්මෝ උන් ඉන්න විදිය කිසිම චාරයක් නැහැ. කැතයි අරකයි මේකයි යප්පෝ ඉන්දියාව නම් එපා වෙනවා කියලා මේ එහෙම කතා කියනවා. අර සතර ස්ථාන වැඳපු කතා කියන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න. සාරි කඩවල් වල විස්තරය අම්මේ බලන්න එපයි සාරි කඩවල් කියනවා. වජිරාසනේ කියනට එහෙම එකක් දන්නේ නැහැ කියනවා. මේ දඹදිව ගිහිල්ලා ඇවිල්ලා. ඒතොර හිතට යන්නේ ඒක තමයි සංස්කාරේ. පහත් සංස්කාර. ගිහි හිතට යන්නේ ලාමක දේවල්. මේ බලන්නකෝ තවතිසාවේ දෙවඟනෝ. මනුස්ස ලෝකේ ගුටි කාපුවා මොකුත් නැහැ. කරපු පිනම කියනවා. කරපු පිනම කියනවා. බුදුරජාණන් වහන්සේ ඇයට දහම් දෙසුවා. ඒ ධර්ම දේශනාව අවසානයේ දෙවඟන සෝහන් වුණා. සෝහන් වුණා කියන්නේ මොකද්ද? පැම් පූජාව ආනිසංස බලන්න සෝහන් වුණා 136ක් අපායවල වල ගිනි නිවුණා. පැම් පූජාව ආනිසංස ගිනි සිසිල් වුණා. තිරිසං යෝනිය අප්‍රමාණ තිරිසං උපත්වල ගින්දර නිවුණා. පැම් පූජාව යානිසංස. කෝටි ගනම් ප්‍රේත ආත්මවල ගින්දර නිවුණා පැම් පූජාව යානිසංස. ක්‍රෝති ගණන් අසුර අපායේ ගිනි නිවුණා පැම් පූජාව යානිසංස. සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වුණා පැම් පූජාව යානිසංස. දැක්කද මනුස්ස ලෝකේ 16ක් වෙලා ඉද්දින් ජීවිතේ දෙවෙනි තැන තියාගෙන පින් කළා. පැන් ටිකක් පූජා කළා. පුදුම සහගතයි බුද්ධ කාලේ නම්. බුදුරජාණන් වහන්සේ සමහරලාට ඈටම අනුකම්පා පිණිස වඩින්න ඇති. නමුත් මේ ධර්ම දේශනාවේ ඈට දේශනා කරනකොට ඒ තූණ ගමේ ගොඩාක් මිනිස්සු සෝහන් වුණා. බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ශාසනය පිහිට ගත්තා. බලන්න පින්වත්නි ස්වභාව. සමහර පින්වල විපාක තියෙනවා. ඒවා විපාක දෙන්නේ manuss ලෝකේ නෙවෙයි දෙව්ලොව. දැන් බලන්න මේ දිව්‍යාංගනාවට වෙච්ච දේ පැම් පූජාවේ ආනිසංස පින්වත්නි. ඒ නිසා පහන් සිතෙන් පැම් පූජාවක් කරන්න. බලන්න රංකොත් වෙහෙරේ 24000ක් රහතන් වහන්සේලාට පැම් පූජා කළා. විපාකයේ සුළුපටු නැහැ. අසත්පුරුෂයෝ ගරහනවා. සත්පුරුෂයෝ අනුමෝදන් වෙනවා. එදා ඉඳලා අද දක්වා මේ පැන් වාදන අරන් ගිහිල්ලා අදටත් අහිංසක උපාසක උපාසිකව තමන්ගේ ගෙදර භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලාට පැන් පූජා කරනවා. ඒ වගේ විපාක එනවාමයි. විපාක එනවාමයි. පැන් පූජාවේ ආනිසංස. ඉතින් ඒ නිසා පැන් පූජාවේ ආනිසංස තමයි ශරීර දාහ සංසිඳෙනවා. උස්නෙන් නිවන් දකින ජීවිතේ දක්වාම මොහොත දක්වාම ශරීරේ 18 ගන්නෑ. පැන් පූජාවේ ආනිසංස සිසිල් වූ කයක් ලැබෙනවා. ඒ වගේම කවදාවත් වතුර නැතුව ජීවිතේ කවදාවත් වතුර නැතුව පීඩා විඳින්නේ ඒ වගේ කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදිලා කොතන නිදක් හැරුවත් වතුර මතු වෙනවා. මේ පෑම් පූජාවේ ආනිසංස. ඉතින් ඒ නිසා පින්වත්නි අපි අපිට ඒ වචනෙන් වචනේ එක එක මෙච්චර මෙච්චර ආනිසංස තියෙනවා කියලා කියන තරම් අපිට ඥානයක් නැහැ. නමුත් තේරෙන විදිහට දන්න විදිහට අහලා තියෙන විදිහට ওই විස්තර කියන්නේ පින්වත්නි. ඒ නිසා සතුටු වෙන්න බුද්ධ ශාසනයක පින් කිරීම ගැන. ඊළඟට දැන් මේකේ අවස්ථා කිහිපයක්ම තියෙනවා මේ මේ පැම් පූජාවේ ආනිසංස ගැන නාවා මේ විමාන වස්තුව කියලා නැවක විමාන වස්තුව කියලා විමාන වස්තු තුනක් විතර තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ කලන්තේ හැදිලා හිටපු ස්වාමීන් වහන්සේලාට පෑම් පූජා කළා. සමහරවිට යාලා ගෙදර ගියාට පස්සේ බමුණෝ ගමේ බමුණෝ ගහලා ඇයලා මරලා. නමුත් ඒ පිනම සිහි කර කර ඉඳලා අනේ මේ උන්වහන්සේ නමකට වතුර දෙන්න කියලා මට වෙච්ච වැඩේ. ඒ දුක් ගැන විලි නෑ. තමන් කරපු පිනට ගරහන්නේ නෑ. අද කාලේ මිනිස්සු තමන්ගේ පිනට ගරහනවානේ. මටම කියලා තියෙනවා අනේ මෙච්චර පින් කරන අපිට ඇයි හාඳුරන්නේ මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඒතර මේ ජීවිතේ කරදර ඇති වෙන්නේ පින් කරපු නිසාද? අනිත් එක බලන්න ඈට පැන් පූජා කිරීමේ විපාකේ හම්බුනේ ඒ ජීවිතේ නෙවෙයි. දෙව්ලොවදී හම්බුනේ. කර්මයේ ditthදම් වේදිනේ වශයෙන්ුත් හම්බ වෙනවා, උපපජ්ජ වේදිනේ වශයෙන්ුත් ඊළඟ ජීවිතේත් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපරාපරිය සංසාරේ කවදා හරි තැනක. දැන් ඈට ඒ ජීවිතේ විපාක දුන්නේ පැම් පූජා කළා බුදු කෙනෙකුටනේ. දැන් අද කාලේ කෙනෙකුට නම් බුදුහාමුදුරන්ට පැම් පූජා කළා ඇවිල්ලා මට විච්ච වැඩේ කියලා ගරහනවා. දෙව්ලොව යන්නේ පහන් සිතෙන්. එතකොට මෑගේ තිබ විශේෂ දේ තමයි මෑ මරණය කැමැති වුණා පිනම සිහි කළා. මම මෙච්චර පින් කරලා තිනවා කියලා. අද කාලේ ඔළුවේ කැක්කුමක් ආවත් කල්පනා කරනවා ඊයේ රුවන්වැලි සෑය ඇඳලාවේ අනේ ඇයි දෙයියනේ මට අද ඔළුවේ කැක්කුම කියලා. මිනිස්සු ඉන්නේ අමෝතු ලෝකවල. ඒ නිසා ඔය නිකන් ලාමක හිත් වලින් නම් දිව්‍ය ලෝක යන්න හිතන්න එපා. හිත හොඳට සතුටු කරගන්න අද ඉඳලවත් හැදෙන්න. කරපු පින් හොඳට සිහි කරන්න පින්පොතක් හදන්න. අදට සතුටුයි ඉන්න කරපු පින්කම් වලින් මේ බලන්න. ඒ නිසා තමයි අදටත් දිව්‍ය ලෝකේ සත්පුරුෂ දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු දහම් දෙසනවා. ඉතින් ඒ ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ කාලේ වෙච්ච සිද්ධි කියලා කියන්නේ ඉතින් පින්වත්නි පැම් පූජාවේ ආනිසංසයේ විදිහට තියෙන අප්‍රමාණ සැප විඳිනවා. ඉතින් ඈ නිසා මුළු ගමටම යහපතක් වුණා. ඇගේ සිද්ධිය නිසා මේ ගොඩාක් කතාව මේ තුන ගමේ පැතිරිලා යන්නේ. ඉතින් ඒ නිසා පින් කරන එකෙක් එක්කෙනෙක්ගෙන් ලොකු පිරිසක් සැනසෙල්ලටපත් වෙනවා. ඉතින් ඒ නිසා පැම් පූජාවේ ආනිසංස සහ ආසන පූජාවේ ආනිසංස තමයි අද ධර්ම දේශනාවෙන් අපිට විමානවත්වෙන් කියවන්න ලැබුණේ. ඒ නිසා ඔබගේ ජීවිතෙත් ඔබත් මේ වගේ පින් කරලා ඇති ඒ කරපු පින් ගැන සතුටු වෙන්න. ඉතින් ඒ පිනෙන් ඔබ සැනසේවා. ඒ පින් බලෙන් ඔබට ගෞතම බුදු සසනේ පිහිට ලැබේවා කියලා එක සිතින් අපි සිත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ IJK අබේකෝන් පියාණන් සහ අජන්තා ඉද්දගොඩ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් මේ පින්වතුන්ගේ අරමුණ කොරෝනා වෛරසය මේ ලක් දෙරෙනුනුත් ඒ වගේම ලෝකෙනුත් දුරු වෙලා සියලු මනුස්ස වර්ගයාට සැපේ සැලසේවා කියන අදහස. ඉතින් ඒ නිසා අපි එකහිතින් මේ රැස් කරගත් අනන්ත පින අධිෂ්ඨාන කරලා මේ පින් බලෙන් ලක් දෙරණත් ඒ වගේම ලෝකයේත් මේ ව්‍යසන එන වසංගත මේ ව්‍යසන දුරින්ම දුර වෙලා මනුස්ස වර්ගයාට සැනසෙල්ල රැකවරණේ ආරක්ෂාව සැලසේවා කියලා එක සිතින් සිත ප්‍රාර්ථනා කරනවා ඒවාගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවි අසේසුරු වඩා වර්ධනය වෙත්වා. ඒවාගේම පුණ්‍යානුමෝදනාවෙන් සතුට වන දෙවියෝ මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා ගෞතම බුද්ධ ශාසනයේ දියුණුව පිණිස දෙවියන් කටයුතු කරත්වා කියලා දෙවියන්ට පින් පමුණුවනවා. ඒවාගේම අබේකොම් පියාණන් අජන්තා ඉද්ද ගොඩ මෑණියන් ඇතුළු පවුලේ නමින් මිය පරලෝගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ඔබ කවුරුත් නමින් මියගේ ඥාතීන් පරලෝ සැපයට පත්වේවා කියලා පින් පමුණුවනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායස සැප සැලසේවා සියලු ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සැලසේවා. ඒ වගේම රැස් කරගන්ට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අබේකෝන් පියාණන්ටත් අජන්තා ඉද්දගොඩ මෑණියන්ටත් ඒකාන්තයෙන් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ඒ සියලු පවුලේ සියලු දෙනාටම සැලසේවා. මේ පින් බලෙන් ධර්මාවබෝධ කරන්න වාසනාව සැලසේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්මදායකත්ව සලසන සියලු දෙනාටත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි හැදු වැඩු දෙමව්පියන්ටත් ඥාතිත මිත්‍රාදීන්ටත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ සියලු දෙනාට මේ පින් බලයෙන් ඔබ රැස් කරගන්න පින් බලය කුසල් බලය ගෞතම බුද්ධ ශාසනයේ මනුස්ස ලෝකයේ හෝ වේවා දිව්‍ය ලෝකයේ හෝ වේවා තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ දහමේ පිළිසරණ ලබන්ඩ ඒකාන්තයේ මේ පින් මහෝපකාරී වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලේ සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.